ඊළඟට තත්ත මද්රජ්‍යතා යන පදයේ తත්‍ර යන කොටසේ සහ මජ්ජත්තා යන කොටසේ අර්ථයන් දැනගන්න කැමතියි. <laughs> එහෙම විග්‍රහ කරන්න කියොත් ඉතින් අර අද කාලේ සමහර ආඳුරු ඉන්නවනේ මොකද්ද <laughs> පොකිරිස්සා කියන්නේ පොකුරු පොකුරු ඊර්ෂ්‍යා කරපු කෙනා යොහම එහෙම කියන්නේ ඉතින් ඒ වගේ පටලවා ගන්න එපා ඒ වචනේ තේරුම පැහැදිලි කරගත්තාම ඇති මේ ඒක ඉතින් తත්‍ර කියන වචනේ වෙනම ගත්තොත් తත්‍ර කියන්නේ එහි කියන එක. මජ්ජත් කියලා කියනවා මධ්‍යස්ත භාවය. එතකොට ඉතින් මේ වචන දෙක කඩලා ගත්තොත් එහි මධ්‍යස්ත භාවය කියලා තමයි ගන්න වෙන්නේ. ඉතින් එහි කියන්නේ මේ සංස්කාර ධර්මයන්. සංස්කාර ධර්මයන්හි චිත්තචෛසික ධර්මයන්හි වේග සමතාවය. ඉතින් ඒ නිසා සමහර වචන එහෙම කඩලා ගත්තොත් නිවැරදි අර්ථය මතු නොවෙන්නත් පුළුවන්. ඒ නිසා එහෙම වාග්විද්‍යානුකූලව ඒවා විග්‍රහ කරගෙන ඕනනම් බැලුවට කමක් නැහැ. නමුත් ඒ වචන දෙකට තුනට කඩලා අර්ථ විග්‍රහ කරන්න යන්න එපා. ඒවෙන් ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්.